ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද මඩියේ මඤ්ඤාංශය නායක ස්වාමීන් වහන්සේගේ අවමංගල පූජෝත්සවයේදී පවත්වන ලද දේශනාව ඔබ වර්ණාවෙන් සැලකන්නේ. යේ ධම්මා හේතුප්පභවාතේ සංහේතුම් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ සමනෝති අතිගරු පූජනීය මූලාසනස්ථ මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝ රත්නයන් අවසර සද්ධාවන්ත පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ හැඳින්වීම පිණිස අස්සජී මහා රහතන් වහන්සේ විසින් උපතිස්ස පරිබ්‍රාජකතුමාණන්ට දේශනා කොට වදාළ ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. විනය පිටකයෙහි මහා වග්ගපාළියේහි මහා කන්දකේ එන මේ ගාථාව අදක් ඉන්දීය ජනතාව පවා ආරක්ෂක මන්ත්‍රයක් හැටියටත් පාවිච්චි කරන බව අහන්න ලැබෙනවා. ඒ ගාථාවේ තියෙන මුළු බුද්ධ ධර්මයක් ඒ ධර්ම දේශක වූ සරුවක්ඥන් වහන්සේ පිළිබඳවත් පූර්ණ හැඳින්වීමක්. යේ ධම්මා හේතුප්‍රභවා යම් ධර්ම කෙනෙක් හේතුවෙන් හට ගන්නා හොද තේසං හේතුං තථාගතෝ ආහ ඒ හේතු ප්‍රබව ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළසේක තේසංච යෝ නිරෝධෝ ඒ හේතුඵල ධර්මයන්ගේ නිරෝධයක් වේනම් එයද එවං වාදී මහා සමනු මහා ශ්‍රමණ වූ සරුවඥන් වහන්සේ මෙබඳු දේශනා ඇතිසේක මේකයි පිටි තේරුම යම් ධර්ම කෙනෙක් හේතුයෙන් හට ගන්නවා නම් ඒ ධර්මත් ඒ ධර්මයන්ගේ හේතුවත් ඔවුන්ගේ නිරෝධයක් නිරෝධ උපායක් කියන සතරම සරුවඥන් වහන්සේ දේශනා කරනවා. මේ ගාථා ප්‍රකාශ කරන්න හේතුව මේ බණ පිළිසේ කවුරුත් බොහෝ සෙයින් දන්නවා. ඒ කියන්නේ ඒකා සංකේය කල්පලක්ෂයක සිට ගෞතම බුදුසසුනේ අග්‍රශ්‍රාවක කනතුර ප්‍රකාශනාව මහා පුණ්‍යවන්තයෙක් සිටියා. ඒකා සංකේය කල්පලක්ෂයකට පෙර අනෝම දස්සීනන් සරුවක්ඥන් වහන්සේ නමක් නව පහළ වුණා. ඒ කාලයේදී සරද මානවක සිරිවඩ්ඩ මානවක නමින් සහෝදරයන් වගේ හිතා හිත මිත්‍රයන් දෙන්නේ සිටියා. ඒ සරද මානවක බ්‍රාහ්මණ වංශිකයි. සිරිවර්ධන ගෘහපති වංශිකයි. සරද මානවකතුමා සැබවින්ම එවකට පැවති ශිල්ප ශාස්ත්‍ර වේද සියල්ලම පරතරට ඉගෙනගත් අතර එතුමාට පහළ වුණා නෛෂ්ක්‍රාම්‍ය සංකල්පනාවක්. ඒ අනුව පරිදි වුණා සෞස්තරිද්දී. එතුමා අනුව 74000ක් මානවක පිරිසක් පරිදි වුණා. මෙතුමා සසරදී පුරුදු කළ හේතු සම්පත් ඇති බැවින් පංච අභිඥා සහිත අෂ්ට සමාපatti ලාභී වුණා. තමන්ගේ සිසු පිරිසටත් එසේ අනුශාසනා කොට සියල්ලෝම ධ්‍යාන අභිඥා ලාභීන් බවට පත් වුණා. ඒ කාලයේදී අනෝමදාසේ සරුවක්ඥන් වහන්සේ ලෝ පහළ වුණා. අනෝමදාසේ සරුවක්ඥන් වහන්සේගේ බුදු ඇතට පෙනී ගියා මේ සරද තාපසතුමා මතු අනාගතයේ උසස් පැතුමක් ඇති කෙනෙක්. ඒ වගේම ඉතින් 74000 දෙනා ඒ ශාසනයේ රහත් වෙන පිරිසක්. එකලාව වැඩියා මේ ආශ්‍රමයේදී සරණ තාපසයන් වහන්සේ දුරදීම දැක්කා. ලක්ෂණ ශාස්ත්‍රයේ කාර්යතර උගත් බැවින් දුටු කෙනේම තේරුම් ගත් මේ වඩින්නේ සකල ක්ලේශයන් සරුවාකාරයෙන් ප්‍රහාණය කළ සරුවක්යන් වහන්සේ නමක් කියලා පෙර ගමන් කොට පිළිගෙන අසුන් පනවා වඩා හිඳුවා වැඳ නමස්කාර කළා. තමන්ගේ සිසු පිරිස සැමිනි වේලාවේ ඒ අතන හඳුනලා දුන්නා. දරුවේ නෙමේ බලන්නේ තුන් ලෝකයට පිහිට වෙන්නේ පහළව අතීතානාගත වර්තමාන තුන් කාලයේ ਸਰුවාකාරයෙන් දන්න ਸਰුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ වැඩින වඳින්නේ හැම දිනාම පළතුරු පූජා කළා සරුවක්ඥන් වහන්සේ අදිස්ථාන කළා සිටි සංඝ පිරිස වඩින්න අග්‍රාසනාක දෙනම ප්‍රදාන ලක්ෂයක් සංඝ පිරිස මේ වනාන්තරයට වැඩියා. ඒසා විශාල පිරිසක මේ තාපස පිරිස ආසන පූජා කළේ මල් ආසන. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝ පිරිස නිරෝධ සමාපත්තියේ සමයදුනා මේ මල් ආසන පිළිගෙන. හත් දහසක්ම මේ සරද තාපසයන් වහන්සේ නොකා නොගී මල් පත්‍රයක් දරාගෙන සරුවක්යන් වහන්සේට පිටුපසින් වාඩි වෙලා බුදු ගුණම හිතින් කියව කේවා බුද්ධෝපස්ථාන කළා. සති අන්තයේදී සීල දනා වහන්සේ නිරෝධයෙන් නැගිට්ටා. තාපස පිරිස පළතුරු පූජා කළා. නිසබ රහතන් වහන්සේට අන දුන්නා අවසර දුන්නා ආසන පූජා ආනිසංස දේශනාවක් දේශනා කරන්න. ප්‍රඥාවෙන් අග්‍ර වූ නිසබ මහරහතන් වහන්සේ විසුතුරු ලෙස ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍යෙ නංවමින් ධර්ම දේශනාවක් කළා. ඒ අසාසිතේ සරල තාපසයන් වහන්සේට පුදුම ප්‍රසාදයක් ඇති වුණා. මේ ශ්‍රාවකයන් වහන්සේ බුද්ධ ශාසනයෙහි අග්‍රස්ථානීය දිනාගත් කෙනෙක්. ප්‍රඥාවෙන් අග්‍ර කෙනෙක්, ධර්මසේන අධිපති කෙනෙක්. මටත් අනාගත බුදු සසුනේකදී මේ වගේම බුදු ශාසනයක ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපතිව රහත් භෝගයෙන් නිවන් සුව ලබන්න හේතු වේවා කියලා අදිස්ථානය ඇති වුණා. සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී 74000ක් සෞස් පිරිස සෞ කෙලෙස් නැසා රහත් වුණා. එහෙම ස්වභාවයෙන් පැවිදි වුණා. සරද තාපසයන් වහන්සේ තාපස විලාසයෙන්ම වැඩඳගෙන යන්ද නමස්කාර කොට තමන්ගේ ප්‍රාර්ථනාව ඉදිරිපත් කළා. සරුවක්ඥන් වහන්සේ අනාගත ඥාණයෙන් දැක දේශනා කළා ඒකාසංක කල්පලක්ෂයකින් මැත්තේහි මහා භාගද කල්පයේ සතරවෙනි බුද්ධ බුද්ධාන්තරයේහි ගෞතම බුද්ධ ශාසන කාලයේදී උපතිස්ස නමින් ඉපද සාරිපුත්ත නමින් ප්‍රසිද්ධව ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපති ස්ථානාන්තර දරව අරහත් බෝධියෙන් නිවන් සුව ලබනවා දේශනා කළා. එතුමා මේ අද ලැබෙන්න තියෙන අග්‍රශ්‍රාවක තනතුරක් වගේම ජඩි අදිෂ්ඨානයෙන් ඡන්ද චිත්ත විරිය මීමන්සා පිහිටුවාගෙන තමන්ගේ මිත්‍රයා සොයාගෙන ගිහින් සිරිවර්ධන එතුමාට මේ ප්‍රවෘත්තිය කියලා එතුමා ලවා දෙවෙනි ශ්‍රාවක ථානාන්තරේ ප්‍රාර්ථනා කරන්න විධිවිධාන සැලසලා දුන්නා. එතුමා 7000ක් බුදුපාමොක් ලක්ෂ්‍යා සංගරුවන්ට දන් දීලා ඒ දෙවෙනි ප්‍රාණාන්තරයක වෙන 이르දිවංශයන්ගෙන් අග්‍රස්ථානය ප්‍රාර්ථනා කළා ඒතුමාට දනීත වශයෙන් අවසර ලැබුණා මේ දෙදෙනා ඒකාසංශ කල්පලක්ෂයක් බොහෝ තෙන් එකට එකතු වෙමින් පෙරම් පුරාගෙන ආවා ඒ පළමද දීර්ඝ විස්තරයක් කවුරුත් දන්නේ නැති අන්තිම ආත්භාවයේදී නාලක ගම කෝලිත ගම මේ දෙන්න උපන්නා අත්මුතු පරම්පරාවක ඥාති සම්බන්ධයේ තියෙන බ්‍රාහ්මණ වංශයෙන් උදිච්ච බ්‍රාහ්මණ වංශිකයෝ ධනයෙන් මහා උසස් ධනවන්තයෝ. මේ දෙන්න එක දවසේ දෙව්ලොවෙන් චුතම මනුලෝ පරිසන්දි ගත්තා. එක දවසේක නැකතින් මේ දෙන්න උපන්නා. මේ දෙන්නට එක දවසේම නම් තැබීමේ උත්සවය. එක දවසේම දත් කැවීමේ උත්සවය. එක දවසේම අකුරු ගැන්වීමේ උත්සවය. එක දවසේම කන් විදීමේ උත්සවය. හැම දෙයක්ම එක දවසේම සිදු වුණා. මේ දෙන්නට 500 500 බැගින් හිරවර මානවකයන් හිටියා. සියලු සම්පත්තියෙන් අග්‍රව මහත් සප සම්පතින් වැජඹෙමින් සිටින කාලයේදී වර්ෂයකට වරක් දකින ගිරග්ග සමාජ්‍ය කියන නාට්‍ය සංදර්ශනය දකින්න මේ දෙන්න පුරුදු වී සිටියා. දින හතක් තිස්සේ පැවැත්වෙන මේ නාට්‍ය සංදර්ශනයේදී මේ දෙන්න තමයි වැඩියෙන් කිරිසට හැම දෙයක්ම හැම දෙයකින් සංග්‍රහ කරන්නේ. එක දවසක් මේ දෙන්න මේ නාට්‍ය සංදර්ශනයේ බලා සිටින්නේ පුදුම කල්පනාවකට යෙදී සිටියා. දෙන්න වෙනදා වගේ කෙනා වුණේ නැහැ. සෑග දුන්නේ නැහැ. අත්කොල සංග්‍රහය නැහැ. රටපිට බැලුවේ නැහැ. හරියට සමාපත්තියකට සමයදුනා වගේ කල්පනා පරවතව ගත කළා. ආපසු එන ගමනේදී එක්කෙනෙක් අනිත් එක්කෙනාගෙන් අහනවා මිත්‍රය වෙනදාට වඩා වෙනසක් ඔබතුමාගේ අත මට දකින්න ලැබුණා. මොකද මේ වෙනස? ඉතින් එතුමා කිව්වා ඒ කියන්නේ උපතිස්ස මානවතුමා කිව්වා මිත්‍රය මට මෙහෙම හිතුණා. අපි මේ නැටුම් බලනවා. අත්කොල සංගානවා, සිනා වෙනවා, හැගෙදෙනවා, කනවා බොනවා. මේ විශාල පිරිසක් මේ නාට්‍ය සංදර්ශනයේ නරඹනවා. විශාල පිරිසක් නළු නෙලියෝ නටනවා, ගයනවා, වයනවා, ක්‍රීඩා කරනවා. දැන් අවුරුදු 100ක් ගියොත් අපි එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ නැතුව ආහතර නැගුණු වලාකුළු වගේ විසිරී යනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය. නිසා මම නම් මම නම් ඊට පස්සේ මේ වාගේ හිස් දේවල් දකින්න කැමති නැහැ. මේක මිරිඟුවක්, මේක ඇස් බැඳුමක්, මේක ඉන්ද්‍රජාලයක් ඇස් බැඳුමක්. මේක අතහඩක් නැහැ. මේ හැමදේනම ජරා මරණයට යනවා. මම සොයා යන්න බලාපොරොත්තු වෙන අජරාමර නිවනක්. අනිත් එක නැතුව මගේ චේතනාවත් ඒකයි. දෙන්නම දෙමෝපියන්ට කියලා 250ක් පිරිසෙක් එවකට අපි බුදුන් කියන බොහෝ සාසුරූරි හිටියා. ඒ එක්කෙනෙක් හිටියා රජගහ නුවර සංජේ පරිබ්‍රාජකතුමා. එතුමා ළඟට ගිහිල්ලා පැවිදි වුණා. ටික දවසකින් තේරුම් ගත්ත එතුමා ළඟ නිවන් මාර්ගක් නැති බව. එතුමාගෙන් අවසර අරගෙන මුළු මහත් ජම්බුද්දීපේ සිසාරා ගමක් නගරයක් ජනපදයක් ගානේ ඇවිද්දා. අවුරුදු ගණනාවක් ඇවිද්දා. අපි බුදුන් අපි රහත් කියන බොහෝ සාස්තුරු වෙත ගියා. මේ දැන් අහන ප්‍රශ්නයන්ට කිසි කෙනෙකුට බැරි වුණ උත්තර සපයන්නේ මේ දෙන්නා මුළු ජම්බුද්දීයේ පේන ඇවිදලා අවුරුදු ගණනාවකින් නැත මුල් තැනට ආවා. ඒ අතර අපේ සරුවක් යන වහන්සේ ලෝතුරා බුදු වෙලා මාස 8යි. මේ මාස 8යි. හරියටම දුරුතු පොය ගිහිල්ලා දින 14ක් පිරෙන දවසයි. දුරුතු පොයනකොට බුදු වීමෙන් අවුරුදු මාස 8යි පිළිතුරු වුණේ. එයින් අමාවක් පොය දවසේදී මේ දෙන්නා කතිකා කළා. අපි මේ ජම්බුද්දීපේ හිස් වෙන්න බෑ. අද බුද්ධ කෝණාහලයක් තියෙන කාලය අපි සොයා බලමු. කල්යාණ මිත්‍රයෙක් කියලා අපි දෙන්න දෙමාර්ගයෙන් යමු. එක්කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් අනිත් එක්කෙනාටත් කියලා අපි එකතු වෙමු. මේ දෙන්න ආදා සුබ මොහොතකින් පිටත් වුණා. එදා ලැබූ පියවර ඒකාන්තයෙන් පුණ්‍යවන්ත ජීවන් දකින පියවරක් වුණා. සැබවින්ම තමන්ගේ ආශ්‍රමයෙන් පිට වෙලා රජගහ නුවරට පිවිසෙන කොටම මෙන්න දකින් ලැබුණ උපසාන්තර සිවුරු හැඳ පෙරවා ගත්ත වටපිට නොබලන උඩබිම නොබලන හස්තපාද විකාරයක් නැති සතෝ සම්පජානකාරීව යුගමාත්‍ර දර්ශීව පියනඟන පිරිසුඟා යන පැවිදි උතුමන් වහන්සේ නමක් දැක්කා. දුටු ගමම්ම හිතට වැටුණා මේ උපතිස්ස පරිබ්‍රාජක සුමානන්ද උන්වහන්සේ කාන්තෙන් ආධ්‍යාත්මික සැනසෙල්ලක් ඇති උතුමෙක් යන්න ඕන පසුපසින් කියලා පස්සෙන්ම ගියා. පින්දපාතේ ලබාගත් මේ අස්සජී මහා රහතන් වහන්සේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලගේ පස්වෙනියා දහක් මුලට වැඩි ආදානේ වළඳන්නේ මෙතුමා ආසනයක් පනවා දුන්නා සනෝ ආසනයේ වැඩේ දෙන කිසි කතාවක් නැහැ මෙතුමා සම් දුන්නා අත දෝණය කරගන්න රහතන් වහන්සේ දානේ වැළඳුවා පාත්‍රේ හොදලා දුන්නා ශිෂ්‍යෙක් වාගේ පාත්‍රේ හොදලා පිහලා තැන්පත් කළා ඊළඟට වැඳ නමස්කාරයෙන් පාත්‍රය හැව ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේගේ ඉන්ද්‍රියන් හරියම ප්‍රසන්නයි. ස්වාමින් වහන්සේගේ පැවැත්ම හරියම ශාන්තයි. ස්වාමින් වහන්සේගේ පස්සෙන් මම ආවා. ස්වාමින් වහන්සේ සිහියෙන් නුවණින් පියවර නැගුවේ. ස්වාමින් වහන්සේ වාට පිට බැලුවේ නෑ. ස්වාමින් වහන්සේ හොඳට සංවරව තමන්ගේ මේ පිරිකර දරාගෙන ඉන්නවා. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේගේ ගුරුවරයා කවද ස්වාමින් වහන්සේ? ස්වාමින් වහන්සේ කාගේ ධර්මයේද මේ අනුගමනය කරන්නේ? අස්සජී මහා රහතන් වහන්සේ කල්පනා කළා මේ බාහිර පැවිද්දෝ ශාසනයට ඇතුළු නැති අය සමහරවිට ශාසනයට අගෞරවක නිසා කතා කරන්න පුළුවන්නේ. ඒක නිසා මම කෙටියෙන් උත්තර දෙන්න ඕනි කියලා කිව්වා. මම නවක පැවිද්දෙක්. මගේ ආචාර්යයන් වහන්සේ, මගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන කාරුත් නෙමෙයි. සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සාදු සාදු ස්වාමීනි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කරන ධම්පදයක් මට අවසන් ලැබේවා. සුත්‍රයට මුන්වහන්සේ පිළිතුරු දුන්නේ පින්නත මම නවක පැවිද්දෙක්. මම ගොඩාක් දේශනා කරන්න මට කාලය ගන්න අපහසුයි. නෑ ස්වාමීන් වහන්සේ බොහෝ වෙහෙසෙන් දෙපා. මට වචන කීපකින් කියලා දෙන්න. මම 100 ගුණයකින් තේරුම් ගන්නම් ස්වාමීනි. ඔබ වහන්සේ වැඩියෙන් වචන කතා කරන්න එපා. වචන කීපයක් මට කියලා දෙන්න. ඒ වෙලාවේදී ත්‍රිපිට මේ ත්‍රිවිද්‍යාධාරී සත්‍ය අභිඥාලාභී සිව් පිළිසීම ආඥාන ලාභී අස්සජේ මහා රහතන් වහන්සේ නුවණින් ආවර්ජනා කොට මුළු බුද්ධ ධර්මයක් සරුවක්ඥන් වහන්සේගේ මුළු ගුණ සම්භාරයත් ඇතුළත් වෙන හැටියට මේ හතරපද ගාථාව දේශනා කළා. ඒ ගාථා හතරපදයෙන් දෙපදක් ඇහෙනකොටම ඒකා සංක කල්පලක්ෂයක් දිනු කළ ප්‍රඥාව ඇති මතු අනාගතයේ ධර්ම සේනාධිපති වෙන ප්‍රඥාවෙන් අගතන්පත් වෙන උපතේස පරිබ්‍රාජකයන් වහන්සේ දහසක් ආකාරයෙන් මේක වටහාගෙන දහසක් ණයෙන් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. මෙතුමා පසඟ පිහිටවල වැඳලා දෙවිතක් ප්‍රදක්ෂිනා කළා. ඊවා ස්වාමින් වහන්සේ මම මගේ මිත්‍රයෙක් ඉන්නවා මිත්‍රයත් එක්ක එනවා. වැඩේ ඉන්න තැන මට කියන්න අහගත්තා. අනේ මේ අත්ජේ මහරහතන් වහන්සේ පිටත් වෙනකොට පිටුපාන්න නැතුව වැඳලා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට තම ගුරු ගෞරවයෙන් මේ තමා මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා ගුරු ගෞරවයෙන් පස්සෙන් පස්සට ආවා. ඇවිල්ලා තමන්ගේ මිත්‍රයා සොයා යනකොට හරියට මිසරාට හම්බ වුණා. කෝලිත පරිබ්‍රාජකතුමා එතුමා කිව්වා ඔබ වහන්සේගේ මුහුණ හරිය ප්‍රසන්නයි ආද යම්කිසි විශේෂයක් ඔබ වහන්සේ ඉගෙනගෙන ඇවිල්ලා ඇති අනේ මට කියන්න එයා හිතේ එහෙම තමයි මට තාම ශ්‍රේෂ්ඨ ධර්මයක් අහන්න ලැබුණා නේ මෙන්න මේ ධර්මයේ කියලා ගාථාව දේශනා කළා. හැබැයිම ගාථා හතර පදය ඇහෙනකොට මෙම කෝලිත පරිබ්‍රාජකයන් වහන්සේද සෝවාන් මාර්ගඵල නිවන් සාක්ෂාත් කළා. මේ දෙන්න ගියා තමන්ගේ මුල් ගුරුවරයා ළඟට. ගඳල කිව්වා ස්වාමින් වහන්සේ අපට නිවන් මාර්ගය ලැබෙන කල්යාණ මිත්‍ර ශාසනයක් හම්බ වුණා. ස්වාමින් වහන්සේ අපි යමු. ඒ ශාසනයට ඇතුල් වෙලා අපි නිවන් දකිමු. ගුරුවරයා කැමතුනේ නැහැ. ශිෂ්‍යයෝ 250 කැමතු වුණා. ඒ සියලුම දෙනා එක්ක ගුරුවරයාට ගෞරව කරන මුල් ගුරුවරයාට ගෞරව කරලා කවදාත් මේ සරියුත් මුගලන් දෙනම ගුරු පූජා කරන උතුමන් දෙන්නේ ඒල්වනාරාමයේ සොයාගෙන ගියා. හරියටම දුරුකෝ දුරුතුකෝයේ ගතවේ සත දෙකයි කියන්නේ අමාවක් පොයයි. අමාවක් පොය දාසයේදී සරුවක්යන් වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩ සිටියා. මේ දෙන්නා දුරදීම යනවා දැකලා දේශනාව නවත්තලා පිළිගත්තා. ඊටට හඳුන්වනවා මේ එන දෙන්න ඉසේ මෙසේ දෙන්නේක් නෙමෙයි. බුද්ධ ශාසන භාරය දරන බුද්ධ ශාසන ධර්ම යාත්‍රාවේ අග්‍ර වූ චක්‍ර යුග්මයයි කියලා මේ දෙන්න ගැන හැඳින්වීමක් කළා. මේ දෙන්න ඇතුළු 250ක් දෙනාගේ බුදු පාමල වැඳ වැටි පැවිද්ද ලබාගත් අයිහි භික්ෂු භාවයේ. ඒ වෙලාවේ අසූ දහමින් මේ 250 ශිෂ්‍ය පිරිස සෞඛලෙස් නැසා අරිහත්ත්වයටපත් වුණා. එයින් අටවෙනි දවසේදී දැන් ඉතින් කෝලිත පරිබ්‍රාජකයන් වහන්සේ එතෙන් පටන් හඳුන්වන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසින් මොග්ගල්ලාන ඉස්තවර කියලා. මේ මහා මොග්ගලන් ඉස්තවර ස්වාමින් වහන්සේ කල්ලවාල මුත්ත කියන විවේකස්ථානයක ධාතු කර්මස්ථානයේ වඩමින් ඉන්න අතරතේ දින හතක්ම නොනිදා භාවනා කළා. ඒ නිසාම නිදිමත වැඩි වෙලා වැටෙන්නත් යනවා. නිදි කෙරෙනවා. පස්සේ සරුවක් යනවා සෙන්දෙන් වැඩලා උපදේශක් දුන්න කර්ම හතකින්. ඒ අසලා ස්වල්ප වේලාවක් තුලදී මහා මුගලන් මහ රහතන් වහන්සේ පැවිදි වීමෙන් අටවෙනි දවසේදී සෞකලෙස් නසා මහා රහත් භාවයටපත් වුණා. ඉති දෙවන්තයන්ගෙන් අග්‍ර වුණා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සාම රහත් උනේ නැහැ සෝවාන් වෙලා විතරයි. හරියටම දුරුතු හෝය ගත වෙලා මාසයක් ජීතන. ඒ කියන්නේ පැවිදි වෙලා සති දෙකක් ජීතන නවම්පුර 15ක් බොහෝ දවසයි. ඒ නවම්පොඩ 15ක් බොහෝ දවසේ සරුවක් ඥානවන්ත වැඩි සිටි ගිජ්ජකෝටේර සමීප සූකරකත ලෙනි. එතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් සාරිපුත්‍ර කියලා ඒ සබ්‍රාහ්මචාරින් වහන්සේලා අමතන්නේ කලින් උපතිස්ස සරුවක්ඥන් වහන්සේ සමීපයේ වැඩ ඉන්නවා. ඒ වෙනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බෑණනුවන් කෙනෙක් වෙන දීගණක පරිබ්‍රාජකතුමා ආවා. ඒ ආමේ මේ සරියුත් මහ රහතන් වහන්සේ ගැන තොරතුරු සොයන්නේ තව රහත් නොවුනත් උන්වහන්සේ ගැන තොරතුරු සොයන්න ආවා. ඇවිල්ලා සාරුවක්ඥන් වහන්සේගේ පාමුල පාත් වෙලා මිටි ආසනික වැඩේල රාඩේලා සාකච්ඡාවක යෙදුණා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිටුපතින් පවන් සලමින් සිටියා සාරුවක්ඥන් වහන්සේට. ඒ වෙලාවේදී මේ දීඝනග පරිබ්‍රාජකතුමා ප්‍රශ්න කීපයක් ඇහැවා. එකක් තමයි ස්වාමීනි අපවැන්නන්නත් නිවන් සුව ලැබෙනවද සුගතියට යන්න ලැබෙනවද? සාරුවක්ඥන් වහන්සේ වදාලා දීඝනක මම දැන් කල්ප 91ක් ඈත බැලුවා. මේ කල්ප 91 ඇතුළත එකම එක තාපස කෙනෙක් පරිබ්‍රාජක කෙනෙක් පමණයි සුගතියට ගියේ. ඒත නැත්තත් අවුරුදු 55ක් තිස්සේ අත් කිලමතාන යෝගයේ ඉඳලා ඒක අන්තයක් බව දැනගෙන ඒක අත්තර දපු නිසායි සුගතියට යන්න පුළුවන් වුණේ. ඒ වෙනත් කවුරුත් නෙමේ Taman වහන්සේමයි. මහා ලෝමසනාංග ජාත ලෝමස ජාතකේ ලෝමහංස ජාතකේ 55 අවුරුද්දක් අත්තිලමාතියන්තු යෝගයේ යෙදින ඒක අන්තයක් බව දැනගෙන නිවන් මඟ නොවන බව දැනගෙන අත්හැරියා. ඒ දෘෂ්ටි අත්හැර දාපු නිසා සුගතියට ගියා. ඒ අර වෙන කිසිම කෙනෙක් මේ කල්ප 91 ඇතුළත මේ බාහිර අන්‍ය ලබ්ධක පරිබ්‍රාජක කෙනෙක් පූජක කෙනෙක් සුගතියට ගිහිල්ලා නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මෙතුමා මහා සංවේගයටපත් වුණා. සසුන එතුමා වෙනුවෙන් දේශනා කළ වේදනා පරිග්‍රාහක භාවනා කර්මස්ථානයේ වැඩෙන හැටියට ධර්මානුශාසනාවක්. ඔය අනුශාසන අහගෙන ඉන්නකොට සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ දහස් ක්‍රමයකින් ඒක ආවර්ජන කරමින් ඒ අර්ථය මෙනෙහි කරමින් සරුවක්ඥන් වහන්සේට පවන් සැලමින් සිටම සෞකලේශනසා මහා රහත් භාවයටපත් වුණා. ශ්‍රාවක බෝධිඥානයේ ඉහළම තැන සෝලස මහා ඥාන. ඒ සෝලස මහා ඥානයේ මුදුනටමපත් වුණා. ලෝතර බුදු පියාණන් වහන්සේ හැර ප්‍රඥාවෙන් අග්‍ර එකම රහතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවට සමාන කරන්න සමාන ඥානවන්තේ තුන් ලෝකයේ නිවකටී තියෙන සරුවක්ඥන් වහන්සේන් හැර. ඉතින් එදාම සරුවක්ඥන් වහන්සේ වැඩිය වේලුවන ආරාමයට හැන්දෑවේ. විශාල සංඝ පිරිසක් එක්වාස වුණා 1250. ඒ කියන්නේ උරුමේල කාශ්‍යපා දිනහතන් වහන්සේලා 19යි මේ අග්‍රශ්‍රාවක දෙනන සහිත 250යි 1259ක් ඉතින් මේ විශාල සංඝ පිරිස එකතු වුණේ දවසේ කරුණ හතරකින් ශ්‍රේෂ්ඨ දවසක් වුණා ඒකට කියන චතුරාංග සමන්වාගත ශ්‍රාවක සංනිපාතය කියලා මොකක්ද චතුරාංග සමන්වාගත කියන්නේ අනාරාධිතව සංඝ පිරිස එක්කාසු වීම ඒක කාරණයක් සියලු දෙනා වහන්සේ ඒහි භික්ෂුභාවයෙන් පැවිදි වූ සංඝ පිටසක් වීම. සියලු දෙනා වහන්සේ සිව් පිළිසිලියා ඥානලාභේ සහතන් වහන්සේලා වීම. ඒ දවසේ මාග පෞර්ණමී නැකත උදාපත් වීම. මේ කාරණා හතරෙන් ඒ දවසේ ඉතා විශේෂ දවසක් වුණා. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහා මෞර්ජ්‍යාලයන දෙනම වහන්සේට ස්ථානාන්තර දීවා දාලා ඒකදග්ගම් භික්ඛේ මම ශාවකානම් භික්ඛූනම් මහා පඤ්ඤානං යදිදං සාරිපුත්තු ඒකදග්ගම් භික්ඛේ මම ශාවකානම් භික්ඛූනම් ඉදිමන්තානං යදිදං මහා මොග්ගල්ලානෝ මේ පාණාන්තර දුන්නා ඒ ලාමේදී සමහර රහතන් වහන්සේලා අතර විමතියක් ඇති වුණා මේක මුලින් පැවිදි වෙච්ච පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා ඉන්නවා එවාගෙම උරුවෙල කාශ්‍යපාදී දහසක් නමක් ඉන්නවා ඊට පස්සේ මේ පැවිදිච්ච දෙනමට අය මේ තනතුරු දුන්නේ කියලා. ඒද සරුවක්ඥන් වහන්සේ පිළිතුරු දුන්නා. අනෙත් ඒ පංච වර්ගයේ ස්වාමින් වහන්සේලාවත් එහෙම නැත්නම් දහසක් අර උරුවේල කාශ්‍යපාදී රහතන් වහන්සේලාවත් මේ අග්‍රශාක තනතුරු කතාගෙන වෙලා නැහැ කියලා මේ දෙනම වහන්සේගේ පූර්ව චරිතය ਸਰව ආකාරයෙන්ම සවිස්තරව චරිතාපදාන දේශනා කළා. එනිසා ඒ විමතියේ සීල දෙනා වහන්සේගෙන් ඉවත් වුණා. ඊළඟට එදා තමයි පළමු වරට බුද්ධ ශාසනයේ උපෝසත විනය කර්මය සිද්ධ කෙලේ. උපෝසත විනය කර්මය එදා සිද්ධ කෙලේ 1950ක් සංඝ පිරිස මැද්දේ. ඒ කියන්නේ කන්තේ පරමං තපෝති චික්කා ආදී ගාථා තුන සජ්ජායනා කිරීමයි. මේ විදිහට උපෝසත කර්මය අවුරුදු 20ක් සරුවක් යන වාසම පැවැත්තුවා. අවුරුදු 20කට පස්සේ තමයි විනය පිටකය සම්පූර්ණ වුණේ. විනය පිටකයේ සම්පූර්ණ වීම නිසා සරුවක්ඥන් වහන්සේ සංඝයාට පැවරුවා උපෝසත විනය කර්මයේ සංඝයාටම සිදු කර ගන්නට කියලා ප්‍රාතිමෝක්ෂ දේශනාවේ සංඝෝපෝසත ධනෝපෝසත එවාගෙම කුජලෝපෝසත ආදී වශයෙන් සිදු කරන්න විනය ශික්ෂා පැදෙනවා දැන් ඉතින් අපි සලකා බලමු මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට සෝවාන් වීම සඳහා දේශනා කළ මේ ගාථාවේ තේරුම තා ටිකක් පැහැදිලි කරගෙන අද මේ ධර්ම දේශනාවේ පරමාර්ථය ගැන අපි හරිය බලමු. විශේෂයෙන්ම මේ ධාතාවේ කියවුනේ චතුරාර්ය සත්‍යයයි. යේ ධම්මා හේතුප්පබවා කියුනේ දුක්ඛාරි සත්‍යයයි. හේතං හේතුන් කියා දේශනා කොට වදාළේ සමුදයාරි සත්‍යයයි. තේසංච යෝ නිරෝධය කියා දේශනා කළේ නිරෝධාරි සත්‍යයයි. මාර්ගාරි සත්‍යය එතන වචනෙන් නොකියවාට නිරෝධාරි සත්‍ය කියනකොට නිරෝධයට පැමිණෙන උපාය මාර්ගය කියවුණා වෙනවා. යම් කිසි තැනක එක සත්‍යයක් ප්‍රකාශ වුණා නම් අනිත් සත්‍ය තුන මෙතන ප්‍රකාශ වෙනවා. ඒක ධර්ම න්‍යාමයක්. දුක්ඛය කියන්නේ හේතුඵලයක්. එනම් හේතුව තියෙනවා. නිරෝධය කියන්නේ හේතුඵලයක්. එනම් හේතුව තියෙනවා. ඒක නිසා හේතුවයි හේතුඵලයයි දෙක ඒක එකට සම්බන්ධ වූ ධර්ම කොටසක් බැවින් මෙතන මාර්ග සත්‍යයක් රූපේම නොපිවාට අර්ථ වශයෙන් ගණනවා. එතකොට ඒවන් වාදී මහා සමනෝ කියලා වචනයයි තථාගතෝ කියන වචනය දෙකෙන් සරුවක්ඥන් වහන්සේ හැඳින්වුවා. තථාගතෝ කියන්නේ කර්ම අටකින් තථාගතයන් වහන්සේ නමින් හැඳින්වෙනවා. තථා ආගතෝති තථාගතෝ තථා ගතෝති තථාගතෝ තත වාදිතා තථාගතෝ තත කාරිතා තථාගතෝ ආදී වශයෙන් හේතු කාරණු රාශියකින් තථාගතයන් වහන්සේ හඳුන්වනවා. මහා සමනෝ කියන මේ වචනයෙන්ද තවත් විශේෂණයක් හැඳින්වෙනවා. මේ ලෝකේ කොච්චරවා ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. ඒ ශ්‍රමණයන් වහන්සේලා අතර තයාප තථාගතයන් වහන්සේ මහා සමණ කියනවා. මක්නිසාද මහා සමණ කියන්නේ? මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ගුරුවරයා වෙන අස්සජී මහ රහතන් වහන්සේ කිව්වේ නිකන් නෙමෙයි. ඒ කාලේ වෙනකොට අස්සජේ මහා රහතන් වහන්සේ ත්‍රිවිද්‍යා සත් අභිඥා සෝපිනිසිලා ඥාලාභි කෙනෙක්. උන්වහන්සේගේ දෙලසට මේ ලෝක ධාතුව දකින්න පුළුවන්. මේ ලෝක ධාතුවේ බොහෝ පැවිද්දෝ ඉන්නවා. අපි බුදුන් අපි රහත් කියලා ඉන්නවා. නොයෙක් නොයෙක් තරාතරේ මේ තාපසුරු ඉන්නවා. ඒ මොනම කෙනෙකුගේවත් නැති මහාන්ත ගුණ සම්භාරයක් සරුවක් යන වාසයේ පවතිනවා. ඒ මොනවාද? ප්‍රථම අභිනිහාරයේ පටන් පෙරූ අසීමිත බුද්ධ කාරක ධර්මයන් නිසා අපේ තථාගතයන් වහන්සේ මහා ශ්‍රමණයි. එවාගෙම මේ ලෝක ධාතයේ කිසි කෙනෙකුට ලැබුණේ නැති ශ්‍රේෂ්ඨ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණා. පටිසන්ධි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, එවාගෙම බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය මේ වගේ තැන්වල දස දහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යාරය සිද්ධ වුණා. මේ නිසාත් අපේ තථාගතයන් වහන්සේ මහා සමන. එපමණක් නෙමෙයි උපන්න දවසේම කතා කරන්න පුළුවන් මහා උත්තමයෙක් වුණා. මාස 5ේදී ධ්‍යානලාභී කෙනෙක් බාටත්පත් වුණා. පැවිදි වෙන දවසේදී තේසත් ඡේදනයක නුවත අහසයක රැඳුණා. එවාගෙම මිනිසෙක් නොව බ්‍රහ්ම රාජයේ ගෙනල්ලා පිරිකර පූජා කරන ලැබුණා. නදුම් පිළිවෙත අනුව ගමන් කළා. ශ්‍රී ශරීරයේ දෙපතුලේ පටන් ඉස දක්වාම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ශරීරය උපසෝභිතව බබලනවා. අනුව්‍යංජන 80කින් බබලනවා. බුදු වියනෙන් පසු ව්‍යාම ප්‍රභාවෙන් හේතුමාලා අලංකාරයෙන් බබලනවා. අසීතිහස්ස ප්‍රභාවෙන් ඌන රෝම ධාතු ප්‍රභාවෙන් බබලනවා. දාශා ධාතු ප්‍රභාවෙන් බබලනවා. සවනක් ගන්න බුදු රැස්මාලාවෙන් බබලනවා. සමන පියවරක් ගන්න නෙළුම් මල් පිපෙන ඇතන් විට එවාගේම ප්‍රාත්‍යාරය සහිතව පින්දපාත වඩින වේලාවේ මුළු මහත් ප්‍රදේශයේම බුදු රැස් වලින් එකලාව ඒකාලෝක වෙනවා. මිනිසයන් පරිදි ආභරණ යෙදීම දිලිසෙනවා නාද වෙනවා. සූර්ය භාන් යෙදීම නාද වෙනවා. මේ වාගේ පුදුම ආචාර්ය ගුණ සම්භාරයක් රූපකය තුලින් විහිදෙනවා. ඒ වගේම සරුවඥන් වහන්සේගේ නවරහාදී බුදු ගුණ දසබල ඥාන, චතු විසරද ඥාන, සුද්ධස ඥාන, සෝලස මහා ඥාන, අෂ්ටාර සාවේනික බුද්ධ ගුණ, තෙසත්ත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන, ෂට් අසාධාන ඥානාදී අනන්ත ඥාන ධාතු හේතුකගෙන තථාගතයන් වහන්සේ මහා ශ්‍රමණ නම් වෙනවා. ඒ සරුවක්ඥන් වහන්සේ සම්බන්ධව සීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥාවෙන්ද, විමුක්තියෙන්ද, විමුක්ති ඥාන දර්ශනත් සම්දෙන්ද රූප විලාසයෙන්ද, වේදනා විලාසයෙන්ද ලෝකයේ කිසිම කෙනෙකුට සමාන කළ නැති උත්තරීතර තත්වයක් පවතිනවා. දෙවියන්ට දෙවි කෙනෙක්, බ්‍රහ්මයන්ට බ්‍රහ්ම කෙනෙක්, ශාස්ත්‍රයන්ට ශාස්ත්‍ර කෙනෙක් මාර පරාජය කළ උත්මී එනිසා දේවාති දේව ශක්‍රාති ශක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම ආදී නමින් හැඳින්වෙනවා. ඒ සරුවඥන් වහන්සේගේ හැම අංශයකින් හැම ගුණයකින් හැම ඥානයකින්ම සියල්ලන්ට වඩා අසාමාන්ත බැවින් කිසි කෙනෙකුට සමාන කරන්න බැරි බැවින් ඒ තථාගතයන් වහන්සේ මහා ශ්‍රමණ නම් වෙනවා. උන්වහන්සේ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ලොවට දේශනා කළ ධර්මය ලෝවැස ජනතාවට ආબોධ කරගත නොහැකිව කාලයක් ගත වෙලා බුද්ධාන්තරයක් ගත වෙලා අපේ තථාගතයන් වහන්සේ පමණක් බොමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර්ග පරාජය කරමින් දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්නිදා ඥාන සත් අසාධාන ඥාන ආදී ඥාන සම්භාර සහිතව හරුවක්ඥතා ඥාන ප්‍රතිලාභය කරමින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ මාස දෙකක්ම නිවන් සැපම විඳින්න ධර්ම දේශනා නොකර හිටියා. ඒ අතර තුන් වහන්සේට ආරාධනා කරන්න ආවේ එවකට ලෙවැත ජනතාව ගෞරවයෙන් ගද නමස්කාර කරන ලබන බ්‍රහ්මරාජය සහම්පතේ බ්‍රහ්මරාජයා සහම්පතේ බ්‍රහ්මරාජයා කාශ්‍යප බුදු සසුනේ මහණදම් පෙරූ භික්ෂුන් වහන්සේ නමක් කාශ්‍යප බුදු සසුනේදී එතුමා වහක කියලා භික්ෂුන් වහන්සේ නමක් මෙතුමා ඒ ශාසනයේදී සෝවාන් වෙලා සෝවාන් වෙලා බඹතලේ උපන්නා මහා බ්‍රහ්මචාලයේ එහිදී අරිහත්ත්වයටපත් වුණා ඒ තමයි සහම්පතේ බ්‍රහ්මරාජයා එදා ඇවිල්ලා මෙතුමා සරුවක්ඥන් වහන්සේගේ ධර්ම ගාම්භීරත්වයේ සැලකන වෙලාවේ වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යපත් වුණා. භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන් මුදුනටපත් වී ඇති බැවින් පර්වත මස්තකයට ගියා වගේ ඉඳගෙන මේ හාත්පස ලෝකයේ දෙස බලාවදාරණ තේක්වා ධර්මයේ නොඇසුවොත් ජනතාව පිළිහෙනවා ධර්මයේ ඇසුවොත් ආબોධ කරගන්නම් ඉන්නවා කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කළ විට බුදු ඇස ලොවට විහිදෙව්වා බුදු ඇස කියන්නේ වෙන එකක් නෙමෙයි අසාධාන ඥාන හයෙන් ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආත්‍යානුසේ ඥාන කියන දෙකයි බුදු ඇස නමින් හැඳින්වෙන්නේ ඒ ඥානයේ තෙක් විහිදෙන්නේ නැහැ සරුවක්ඥන් වහන්සේ. ඒ වෙලාවේ බුදු ඇස විහිදෙව්වා දසදහසක් ලෝක ධාතු වල සමන් වහන්සේගේ බුදු ඇතට පෙනී ගියා. සූවිසි අසංග ගණන් ජනතාව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන හැටි බුදු ඇසට පෙනුණා. හරියට නෙළුම් වෙලක මානෙල් වෙලක සමහර නෙළුම් සැකළු තියෙනවා වතුරෙන් උඩටම තේලා මෝරලා ඉර රැස් වැටෙනකොටම පෙපෙන්න තියෙනවා. සමහර නෙළුම් මා තියෙන වතුර මට්ටමේ ඒවා දින කීපයකින් මෝරලා පෙපෙනවා. සමහර නෙළුම් කකුල තියෙනවා වතුර යට ඒවා සෑහෙන කාලයක් ගිහිල්ලා වතරෙන් උඩටම තුලා යම් දාසක පිපෙනවා. තවත් තියෙනවා නෙළුම් කැකුළු මාල් කැකුළු වතුර යට ඒවා වතුරේම ගිරල යනවා කුණු වෙලා යනවා. මේ වාගේ සත්ව කොටාස හතරක් ඉන්න බව බුදුවැසට පෙළුණා. බුදුබණ පදයක් ඇසූ කෙනෙහිම උද්‍යපිතඥයන් වශයෙන් එකෙනෙම මඟඵල නිවන් ලබන්නන් ඉන්න බව බුදුවැසට පෙළුණා. එවාගේ බුදුබණ අහලා සවිස්තර වහනකොට නිවන් අවබෝධ කරගන්නන් ඉන්නේ බව මේ විපංචිතාඥ පුද්ගලයන් ඉන්න බව බුදු ඇසට තේරුණා. ඒ වගේම බණ අහලා, සීල් දැකලා, භාවනා කරලා, සමාධි පැවිදි වෙලා ජීවිතේ කවදා හරි මඟඵල නිවන් ලබන්නන් ඉන්න බව නිය පුද්ගලයන් වශයෙන් තෝරගත්තා. කවදාකවත් බණ ඇසුවත් නැතත් ඒ ජීවිතයේ අධිගම නොලබන පුද්ගලයන් ඉන්න බව පද පරම වශයෙන් තේරුම් කරගත්තා. නිසා උද්ගතිතාඥ, විපංචිතාඥ, නියතේන පුද්ගලයන් උදෙසාත් කවදා හරි මතුවනාගතයේ මගඵල නිවන් ලබන්න හේතු වන පිණිස කඩකරන කුජලයන්ටත් සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරන්නට ප්‍රතිඥා දුන්නා. එදා පටන් සරුවක්ඥන් වහන්සේ ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාවෙන් ආරම්භ කළ දහම් යසී යක්ෂ 45 අවුරුද්දක්ම කුන් ලෝකෙටම යැසෙව්වා. ඒ ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාව මහා මංගල සූත්‍රාන්ත දේශනාව ආදී තන්නේදී අසංකේය අසංකේය බැගින් පිළිස නිවන් දැක්කා කෝටි ලක්ෂේ කෝටි ලක්ෂේ බැගින් පිළිස අරිහත්ත්වයටපත් වුණා ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාවේදී අසංකේයයක් සෝවාන් වුණා 17 කෝටියක් රහත් වුණු බව හඳුන්වනවා මේ විදිහට 45 අවුරුද්දක් මුළුල්ලේ මේ ධර්ම දේශනා ප්‍රයත්නෝ සරුවක්ඥන් වහන්සේ ජීවමාන කාලයේදීම සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා මේ අසංකේය කියන්නේ සාමාන්‍ය බොහෝ දිනෙක හිතෙනවා ගණනක් නැති තැනක් කියලා. ඒ ගණනක් තියෙනවා අසංකේය කියන එකේ. අසංකේය කියන්නේ ගණන්පතේ අන්තිම ගණන් සීමාවයි. ඒ කියන්නේ අසංකේය කියුවාම ලියනවා නම් 1.140ක් වෙනවා. 0.140ක් වෙනවා අංක වශයෙන් 140 එකකට එනවා. 1යි 10යි 100යි 1000යි දසදහයි ලක්ෂයයි දසලක්ෂයයි කෝටියයි කෝටියට 1.7ක් වෙනවා. ඒක නැවත කෝටියෙන් කෝටිය වැඩි වෙනවා. කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි. ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටි එකයි. කෝටි ප්‍රකෝටි කෝටියක් නහොත එකයි. නවත කෝටියක් නින්නවත එකයි. නින්නවත කෝටියක් අක්ෂාවහිනී එකයි. අක්ෂාවහිනී කෝටියක් බිඳු එකයි. බිඳු කෝටියක් අර්බුද එකයි. අර්බුද කෝටියක් නිර්ර්බුද එකයි. නිර්ර්බුද කෝටියක් අහහ එකයි. අහහ කෝටියක් අටට එකයි. අටට කෝටියක් අබබ එකයි. අබබ කෝටියක් සෝගන්ධික එකයි. සෝගන්ධික කෝටියක් කුමුදු එකයි කුමුදු කෝටියක් උත්පල එකයි උත්පල කෝටියක් කුණ්ඩරේක එකයි කුණ්ඩරේක කෝටියක් පදුම එකයි පදුම කෝටියක් කථාන එකයි කථාන කෝටියක් මහා කථාන එකයි මහා කථාන කෝටියක් අසංකේයයි ඒ වාගේ අසංකේයයේ ඒවා 24 ගොත් ඒ වගේම නව කෝටි ගොත් 50 ලක්ෂයක් දෙන ජීවමාන කාලයේදී ඒ බුද්ධ ශාසනයේ සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා මේ අතරත සෑම අවස්ථාවකදීම සාරිපුත්‍ර මහා මෞර්ජ්‍යාලන දෙනම වහන්සේට මුල් තැන දීලා සංඝ රත්නය පැවැත්තුවා. ඒ කාලයේ කෝටි ගණනාවක් සංඝ පිරිස බුදු සසුන බබළුවමින් වැඩ සිටියා. ඒ හැමතැනදීම ප්‍රඥාවෙන් අග්‍ර වූ irdimantayangen අග්‍ර වූ මේ අග්‍රශාක දෙනම වහන්සේ හැමතැනම දෙවෙනි බුදුරුවාගේ බුද ශාසනය නගා සිටීමට උපකාර වුණා. ඒ අතරත සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ගැන සරුවක්ඥන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. සේයතාපි දෙක්කේ ජනෙති එවං සාරිපුත්තු. සේයතාපි ජාතස ආපාදේත එවං මහා මොග්ගල්ලානෝ. ඒ කියන්නේ දරුවෙකුගේ දරුවෙක් ගිහි කළ අම්මා කෙනෙක් වගේ තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියන්නේ. ඒ උපන්න දරුවාට කිරිපෝන හදනවන්නේ කිරිමල් කෙනෙක් වගේ තමයි මුගලන් මහ රහතන් වහන්සේ කියන්නේ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලයේ විනීති. සාරිපුත්‍ර ආතන් වහන්සේ කුජලයන් සෝවාන් බාට පමුණුවනවා. ඒක අමාරු වැඩක්. මොග්ගල්ලාන උත්තමත්වයේ විනීති. මහා මොග්ගලන් රහතන් වහන්සේ ඉතිරි මාර්ගඵල ලබා දෙනවා. මේ දෙනම වහන්සේ එකට එකතු වෙලා ධර්ම දේශනා කරමින් මේ ධර්ම සේවය කෙළේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අනුශාසනීය පාටිහාරයෙන් ධර්ම දේශනා කරනවා. මුගලන් මහ රහතන් වහන්සේ ඉරිදි ප්‍රාතිහාරයෙන් ඒවා මම ආපාදවා. දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අපි හිතමු විදර්ශනා භාවනාවක් කියනවා කියලා. විදර්ශනා භාවනාව කියනකොට මුගලන් මහ රහතන් වහන්සේම කාටත් තේන්නේ මම අපානවා. මේ අපේ ශාරීරියේ රූප කොටාට නාම ධර්ම උපදින බින්දෙන හැටිෝ පේන්නේ සලස් වෙනවා. සමහර දෙව්ලෝ ගැන කියනකොට දෙව්ලෝ මම අපානවා පේන්නේ සලස් වෙනවා. අපා ගැන කියනකොට අපාය මම අපානවා පේන්නේ සලස් වෙනවා මුගලන් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන එක මුගලන් මහ රහතන් වහන්සේ මම ආපාමින් දැන් දෙපාර්ශ්වයෙන්ම කියන්නේ ඇහිීමෙන් පෙනීමෙන් ඒ ධර්මයට සමන් දෙන මේ සෑම දිනාම සමාධිගතව බණහලා ඒ මොහොතේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. මේ විදිහටයි මේ දෙනම වාසයේ බුදු සසුනට පිහිට වුණේ. මුලන් මහ රහතන් වහන්සේ දෙව්ලොවට වැඩලා එහි තොරතුරු ගේනවා. අපායට වැල්ලා ඒ තොරතුරු දෙනවා. ගෙනලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ යාපෑම ඒ මාතුකා කරන සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් දෙන අමා මහ නිවන් අවබෝධ කරගන්නවා. මේ විදිහට දීර්ඝ කාලයක් මේ දෙදම වහන්සේ, ඒ කියන්නේ අවුරුදු 44ක් මේ සේවය සිද්ධ කළා. ඒ අවුරුදු 44 තිස්සේ මේ දෙනම වහන්සේ නිසා බුදු සසුන බැබළුණා. සරුවක්ඥන් වහන්සේට විශාල අනුග්‍රහයක් වුණා. සමහර දවස්වල සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරනකොට හිතේ අමාරුවක් වෙනවා. ඒ වෙලාවේ සරුවත් මහ රහතන් වහන්සේ නියම කරනවා සාරිපුත්‍රයේ මගේ පිටරි දෙනවා. දැන් මේ පිරිස තීන මිද්දෙන්තර බණහන මෙයක් කරන ධර්ම දේශනා කරන්නේ. අනේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ධර්ම දේශනේ පටන් ගන්නවා. මුගලන් මහ රහතන් වහන්සේ අර වාගේ 이르දි ප්‍රාතිහාර්යෙන් දෙන්නනවා. ඒ දේශනාව තුළින් ඒ ශ්‍රාවක පිරිස මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. මේ විදිහටයි සරුවඥන් වහන්සේ දෙනමට ධර්ම යාත්‍රා පවත්වන්න උපකාර වුණේ. එයින් මේ දෙනම වහන්සේගේ ආයුෂ කෙලවර වුණා සරුවඥන් වහන්සේ පිරිනවම් පාන මාස 5කට කලින්. ඒ කියන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් මූලන් මහ රහතන් වහන්සේත් ඇයිදෝනේ මැදි වයසේදී. මේ දෙනම වහන්සේ අපේ තථාගතයන් වහන්සේට වඩා උපතින් වැඩි හිටි. ආවා සූතපතාලා කියලා සහෝදරයෙක් තුන් දෙනා අන්තිමට හේවත ස්වාමීන් වහන්සේ හත් දෙනාම බුදු සසුනේ පරිදිවේ මහා රහත් භාවයටපත් වූ බුදු පිරිසක් ඒ මේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ පියාණන් වහන්සේ කල්ලාතේ අදාළ ප්‍රාප්තලා හිටියා මවතුන් මේ තම ජීවත් වෙන අවුරුදු 120ක් තරම් ළයසයි එනිසා පිළිගම් පාන දවසේදී හරියටම බුද්ධ පරිනිර්වාණයට මාස පහකට කලින් ඉනි පෙර 45 පොහොය දවසට පෙර දවසේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා පුළුවන් තාම අවසරගෙන ආහාර පෑමගේ නානාවිද ප්‍රාතිහාර්ය පාලා තම දිනාට ධර්ම වර්ෂාවන් ලක්වලා වැඩි උසංගමකට මෑණියන්ගෙන් ඉල්ලාගත්තා Taman උපන්න මාළිගාව 500ක් සංඝ පිරිසෙක්ක මෑණියන්ට වෙන අලුත් මාළිගාවක් තිබුණා ඒ සිත්තුනේ ඊදෙනම මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේද අදිලා සාතනේ පෙරවමාව සතරවරන් දෙවියෝ නන්දිමාව සද්දේ රජ ශ්‍රමතා සහම්පති බ්‍රහ්මයා මෑණියන්ට නින්දාක් නෑ අහත දෙක බලාගෙන මේ ආලෝක තෙවුණා උදේ පාන්දර ගිනි එළිය අරගෙන ආවා මේ ස්වාමීන් වහන්සේගෙන් අවසර ගන්න වඳින්න. ඇවිල්ලා වන්ද නමස්කාරයෙන් පෙරතුරු ආනකට අසනීප උග්‍රය ඇසුවා කවුද ස්වාමීන් මේ මහා ආලෝකයෙන් ආවේ ස්වාමීන් වහන්සේ දකින්න එන්නේ. ඒ සතරවරන් දෙවියෝ මුලින් ආවා. සද්දේව රාජු ඊළඟට ආවා. ඔබත් ආදාන සහම්පතේ ධර්මය ආවා. අනේ ස්වාමීන් වහන්සේ ඊට වඩා ශ්‍රේෂ්ඨද? මෑණිනේ මොනවද කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේට ආරක්ෂක නිලධාරී තමයි සතරවරන් දෙවියෝ. අපේ බුදුරජාණන් වහන්සේ තපකර උපාසක කෙනෙක් තමයි සද්දව රජ. අපේ බුදුරජාණන් වහන්සේ සේපත්‍යත් මේ දරුව කෙනෙක් තමයි සහම්පතේ ධර්මයා. අපේ බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණයෙන් සමන්වාගතයි කියලා විසිරු බුද්ධගුණ දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව අහගෙන ඉන්නකොට මෑණියන්ගේ තේ සමාධි වුණා. චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට මෑණියන් සෝවාන් ඵලයටපත් වෙලා. යද නමස්කාරයෙන් කිය ඇයි දරුවෝ මට මෙච්චර කලක් මේ අමෘතයෙන් නිදුන්නේ මේක කලින් මට මේක දුන්නා නම් මගේ මේ සේසතන බුදුසසුනට පූජා කරලා මම සදා පින්කම් කරගන්නවානේ. අනේ ස්වාමීන් අදවත් මගේ මේ සීල සම්පත් බුදුසසුනට මම පූජා කරනවා කියලා ඔක්කොම සාසන ගත කරලා එතුමේගේ අවසාන මොහොතේදී මේ විදිහ මහා පුණ්‍ය ලාභයක් අත්පත් කරගත්තා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පින්වන්තාවනේ දා අලුයන එදා සරුවක්මන් වහන්සේ වැඩියා උතින්ද. වැල්ල ආදාන පූජේසුර අවසානයේදී පුදුම විදිහේ ගුණ කතනයක් කළා. ඒ ගුණ කතනයට වැඩගත් දෙයක් අපි කාටත්. ගාථා 500කින් ගුණ කතනය කළේ. ගුණ කතනයට වැඩගත් දෙයක් අපි කාටත්. ගාථා 500කින් ගුණ කතනය කළේ. ඒක ගාථාවක් අට කතාවල මෙහෙමයි සඳහන් වෙන්නේ. යෝ තම්බේ වාති සතානි පංච පාවකාමානි මනෝරමානි සංනීත රාගං සුඛමාහි පින්දියං තරණින් බුතං වං දෙතකාරී පුත්තං සබෙන්න මේ ගාථාව කියනකොට අහනකොට අපට දෙනකට කඳුරු වෙනවා හේතුව ලෝකුණා බුදු කෙනෙකුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන මොනතරම් ගෞරවයක් ආදරයක් දක්වාද කියන්නේ. ඉතින් ඒ වගේ ධාතා 500කින් ගුණකතනය කළා ඒ ධාතු කොටාසය. ප්‍රධානකමකින් අතපාරගෙනයි මේ ධාතා කීවේ ගුණකතනය කළේ. සත්‍යයිත්‍යයක් දැන් දේවා කාටවත් නැඳ පුදා ගන්න. ඉතින් මේ වාගේ සිදුවීම් සිදුවෙන කොට අපට තේරුම් ගන්න පුළුවන් අපේ සාරවත්ම ශාසනය මොන තරම් ලෝක හිතේ කල්පනාද එනිසා සුඛෝ බුද්ධානං උස්සාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංඝාත සානංගේ සමග්ගානං තපෝ සුඛෝ කියලා සිරිමුකේම දේශනා කළා කියලා. බුද්ධෝත්පාදයේ ලොවට හේතු පිණිස පවතිනවා. සබ්බම දේශනේ ලොවට හේතු පිණිස පවතිනවා. සංඝ සාමග්‍රේ ලොවට හේතු පිණිස පවතිනවා. එවාගෙම සමග ඌවන්ගේ සීලාදුගුණ පූර්ණය හිතසෝ පිණිස පවතිනවා කියන ප්‍රදාස දේශනා කොට වදාලා. දැන් අපි සලකා බලමු මේ වාගේ ශ්‍රේෂ්ඨ සංඝ පුත්‍රයන් වහන්සේලා නිසා බුදු සසුන බැබළුම නිසා සරුවඥන් වහන්සේ දින කතනය කරන කලාවේ ප්‍රකාශ කළා කියනවා මහා වෘක්ෂයක අසුගඳුන වාගේ මට දැන් තේරුණා කියලා. එයින් දා පහළ රාජ්‍යයකන මුලන් මහ රහතන් වහන්සේ පින්වන් කාවේ. මේ දේතේ ප්‍රඥාවෙන් අග්‍ර, ඉරිදීන් අග්‍ර මහෝත්තමයන් වහන්සේලාට තරා ජීවිතේන්ද්‍රයේ උපච්ඡේදව තේන අනිත්‍යාවේ සිද්ධ වුණා. හැබැයි ඉන්හාට නැහැ. ඊට අසංකත ධාතුවේ සකස් වුණා. දැන් අපි කලකා බලමු අද මේ ධර්ම දේශනාව සඳහා අපට මාතෘකාවේ පවතින්නේ දින හතකට පෙර අපවත් මේ වදාළ සම්බුද්ධ ශාසන භාරධාරී මහා සංඝ පුත්‍රයන් වහන්සේ නමක් වන විද්‍යා විසරද අග්ගමහා පඬිතේ මඩුවේ පඤ්ඤාසීහා බුදාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ පුණ්‍යාත්මේ ජීවිතය සම්බන්ධවයි අද අප මේ කතාව. ඒ මාහිමියන් වහන්සේ බඹතලේ ඉඳලා නැත්නම් දේපලේ ඉඳලා මා ශාසන සේවාවක් නැත්නම් බුද්ධ ශාසනයේ ගොඩනැගීමක් සඳහා ශ්‍රී ලංකාදීප ධර්මීය තලයේ පහළ වුණා කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. අපි අහලා තියෙනවා තුන්වෙනි සංගායනාව සඳහා රහතන් වහන්සේලා බඹතලයට වැඩලා සිත් බ්‍රහ්මරාජාට ආරාධනා කරලා මනුලොවට පහළ කරවලයි තුන්වෙනි සංගායනාවේදී ශාසන කණ්ඨකයන් සෝදායලා මුළු බුද්ධ ශාසනය බබලෝලන් 8 9ක බුදු සසුන පිහිටවන්න තරම් සුදුසුකම් පහළ කරන්න යෙදුණි. ඒ වාගේ පූජනීය මඩුවේ මහා නායක නායකයන් වහන්සේද බඹලවෙන් යන මනුලයට වඩින් ඇති දෙවියන්ගේ ආරාධනාවය ලංකා බුදුසසුනේ පිරිහි යනවා මේ බුදුසසුන ගණනාගාන වහන්සේ මනලව පහළ වුණු මනම කියන ආරාධනා කළා මේ මනම පහළ වෙන්නේ ඇති කියලා අපි විශ්වාස කරනවා ඒ මාහිමියන් වහන්සේගේ ඒ පුණ්‍යාත්මී සාසන ජීවිතය ගැන කලකා බලනකොට අද නෙමෙයි අවුරුදු කෝටි ගාණකින් වත් සොයන්න බැරි තරම් ශ්‍රේෂ්ඨ සංඝ පුත්‍රයන් වහන්සේ නමක් හැටියට අපට හිතන්න පුළුවන්, දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන් එකම උත්තමයන් වහන්සේ නමක් හැටියට අපට අවංකව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන මන ගන්ධ නමස්කාරයෙන්. ඒ මහණියන් වහන්සේගේ ඒ පුණ්‍යාත්මේ ජීවිතය අපට විශාල බණක් කියලා අපවත් වෙනවා. තුන් මාසයක් මුළුල්ලේ මහත් නිහඬව අපට බණක් දේශනා කළා. දරුවනේ මේ බලන්න, ශිෂ්‍යවරුනේ මේ බලන්න, දායක දායකවරුනේ බලන්න, සංස්කාරයන්ගේ යථා තත්ත්වය අනාත්මයි නේද? මට ආත්මයක් වශයෙන් තිබුණා නම් මං වැටෙන්නේ නෑ නේද? මට ආත්මයක් වශයෙන් තිබුණා නම් මං ලෙඩ වෙන්නේ නෑ නේද? මට ආත්මයක් වශයෙන් තිබුණා නම් මේ වගේ වෛද්‍ය ප්‍රතිකාර කරන්න මං ඉඩ දෙන්නේ නෑ නේද? මම නිරෝධයේ ඉන්නවා නේද? මම හැමදාම ජීවත් වෙනවා නේද? ඒ කිසිවක් නැත්තේ මගේ ශරීරයක් මටයි නෑ. හැම දෙයක්ම අනාත්මයි. කියනක උන්වහන්සේ ප්‍රකාශ කරන වගේම ආબોධයක් දුන්න එකමනක් නෙවෙයි. මා මේ සා විශාල සාතන සංග්‍රහයක් අවුරුදු 90ක් තිස්සේ සිද්ධ කළා. සයිබෝනේ වයස 93 13 සිට ප්‍රතිපාණාස වාසාම අවුරුදු 90ක් තිස්සේ ශාසන සේවාවක් ධර්ම සේවාවක් ප්‍රතිපත්ති සේවාවක් සිද්ධ කළා ඒ සේවාව තුළින්ම අප්‍රමාණ කුසල සම්භයක් මගේ බුදු දාපිනිත දැක්කරගත්තා කියලා වාසාපත නොකිය ප්‍රකාශ කළා එවානියම ඒ මා අනුගමනය කරමින් මගේ ශිෂ්‍ය දරුවෝ, මගේ දායක දායකාවෝ, මගේ හිතවන්තයෝ නෑදෑයෝ ඔක්කොම ඒ ධර්මයේ කනුව පිළිවෙත් කරලා මං යන්දාතක ලෝතුරා බුදු වෙනවා නම් ඒ බුදු සසුනේ බුදු කිරිත වෙත්වා කියලා හිතින් ආරාධනා කරන්න ඇති. ඒ වාගේ අසීමිත කරුණාවක්, අසීමිත මෛත්‍රියක්, අසීමිත දයාවක් අසීමිත සාතන සංග්‍රහයක් අසීමිත ඥාතක සංග්‍රහය සිදු කළ එකම කල්යාණ මිත්‍ර මහා සංඝ පිටුරුන් වහන්සේ උදෙසායි අද මේ අපේ ප්‍රාප්තදානමය පින්කම සිදු කරන්නේ මට මතකයි මේ කාර්ය හතලේක දේශනා අපේ මහින්වන් වහන්සේ දැකලා පුදුමාකාර මෛත්‍රියක් අපවට පැවැතුව ඇති තමන්ගේම දරුවෙකුට වගේ තමන්ගේම ශිෂ්‍යයෙකුට වගේ අපට ආදරය කරුණාව මෛත්‍රිය දයාව දැක්විය හැකියි අද සිදුවන්නටයි මේ කාර්ය විසදානක රුස්සරේලා පිළිවෙල තමයි ඉස්සර වෙලා මේ මාහිමියන් වහන්සේ තව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක බෞද්ධ ප්‍රදේශක මණ්ඩලයේ අනුශාසකත්වයේ ධර්ම කාලයේ ශ්‍රී ලංකාවට දවස් 110ක් ඇතුළත පාසල් දසදහහක සාකච්ඡාවකට ඇවිල්ලා තියෙනවා. පාසල් දසදහහක සාකච්ඡා කරන අධ්‍යාපන අමාත්‍යාංශයට එලාගට සිටි අග්‍රාමාත්‍ය තුමියට ධනාධිපති තුමාට සඳහන් කරලා මේ රට හදන්නම් මිනිස්සු හදන්න ඕන කියලා මිනිස්සු හදන්නම් කුඩා දරුවෙකුට පටන් හදන්න ඕන කියලා පාසල් මට්ටමේ බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන බාරකෘතක් ඇති කිරීම සඳහා ඒ සෝතෝරා ගන්නා ලද ගුරුවර ගුරුවරයන්ට සේවා සුකුණා සලසා ගැනීම සඳහා බෞද්ධ ගුරු විද්‍යාලයක් ඇති කළා නිරගම ගුරු විද්‍යාලයෙහි ඒ අවස්ථාවේදී මේ මාහිමියන් වහන්සේගේ අපතේ තිබුණු දයාව කොච්චරද කියනවා නම් මේ ලංකාවේ බොහෝම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ අතර අපේ ආචාර්යයන් වහන්සේලා සිටී අතිපූජනීය රාජකීය පඬිතේ පඩවැද්දේ ශ්‍රී ජනවංශා බෙදාන මාහිමියන් වහන්සේට පැමිණ සෑහෙන වේලාවක් සාකච්ඡා කළා. මේ විදිහේ වැඩක් අපි පටන් ගන්නවා. ඒකට අපට මේ අනියදම් ඉස්තර නම ලබා දෙන්න ඒ භාවනා උපදේශය සඳහා කියලා. අපේ ස්වාමීන් වහන්සේ බොහෝම කරුණාවෙන් රැකෙන උත්මේ උනාසේ බොහොම කල්පනා කළා මඳුනේ මාහිමියන් වහන්සේ කෙරේ තියෙන මහත්ම ගෞරවය නිසා කිව්වා මම එක තුන් මාසයකට දෙන්නම් ඒ තුන් මාස ඇතුළේ තමන්ගේ සිතේ පුරුදු කරලා ඒ වැඩ සටහන ගෙන්නන්න කියලා. ඉතින් ඒ වාගේ මාහිමියන් වහන්සේගේ ඒ පූර්ණ සහයෝගය ඇතුළු නිර්ගුණ පුරුවිදාලේ වාර තුන් මාසයක තුනක් අපි සහභාගී වුණා. සිය ගණනාවක් 400ක් තරම් පිළිසෙ පුහුණු වුණා. අදත් ඒ ජීවිතයේ ආගමික පිළිවෙත් කරනවා. ඒ විදිහේ රතහදන්නේ මාහිමියන් වහන්සේ ගත්තේ අසීමිත දෝරදර්ශී ඥාන සංකල්පන අදත් ඒවා ඉදිරියට පවත්වාගෙන යන්නේ නැවත වරක් මේ මාහිමියන් වහන්සේ දෙවලම උපන්නා නම් බමල උපන්නා නම් අදිමෝචිත කාලක්‍රියාවෙන් හරි ඇවිල්ලා මේ ශ්‍රී ලංකාදීප ධර්මීය තලයේ පහළ වෙලා අරට වඩා තේජෝ බල පරාක්‍රමයෙන් යුතුව බුදු සසුන ආරක්ෂා කරන්න සිංහල ජාතිය සිංහල රට ආරක්ෂා කරන්න වඩින තේකවා ආශිලාපේ මහා තනින් සාදුකාර දෙලා ආරාධනා කරනවා ඒ නිසා දැන් ඒ වෙනුවෙන් අපි සෑම දිනම දින ගණනාවක් තිස්සේ අසීමිත පුණ්‍යස්කන්ධය ජනිත කරගන්න යදුනා. ඒත් අද දවසේදී දාන උපස්ථාන සිද්ධ කළා දැන් සංඝයාමේ බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වුවා. ඊළඟට මේ ධර්ම අනුශාසනාවකට සවන් දෙනවා. යමරු ධර්මයක් නුනත් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඒ මාහිමියන් වහන්සේ විසින් සිදු කරන ලද අර දෙවෙනි බුදු කෙනෙක් හා සමානව සිදු කරන ලද මේ ශාසන සංග්‍රහයේ ජාතික සංග්‍රහය සම්බන්ධව අපේ හද තුළින් පවත්නා වූ ගෞරවයේ පරිණාමයයි එනිසා දැන් මෙතෙක් වේලා අපේ සිදු කරගන්නා ලද උදාර කුසල සම්භාරය අපි ආවර්ජනා කරමු එදා තාන්තිනායකයන් වහන්සේ 45 අවුරුද්දක් මුළුල්ලේම ලොව තමා ධම්ම යසි වැස්සෙව්වා ඒ ධම්ම යසි වැස්සවල තමන් වහන්සේ කෝත් මේ සීවිත අසංගමන ජනතාව නිවන් පුර පැමිණෙව්වා අනාගතේ බල අපවන්නන්න පිළිපෙළන පිණිත අදිස්ථාන බල ඇතේ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ දේශනා කොට සැදුවා තමන් වහන්සේ ආයසාගේ කෙළවර අනුපාදිතේත පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා සාතන් වහන්සේලා පිරිනුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා සෙසු ජනතාව කර්මාරෝප පරිලව ගියා වැඩිහිටි ආරස්ථානද එවකට පැවති සලොක් මහා ජනපද සාජදාන යම් පොකුණු මාලිගාද සියල්ලද නත්තාවශේෂ වුණා එසේම ඉරහඳ තාරකා මහා පුතේ මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්සාවේ වස්තු දේවා දොරවල් ඉද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදල් ආදී පාරිභෝගික වස්තු ස්වාමීන් දෙමින් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආභාව සියල්ලත් මතමත් මේ ලැබෙන දිවි මානස ආදී සියලු සම්පත්තියත් හිත ඇත හිතමති සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතුව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ මතවාත්මා බැවින් අනාත්මයි අසාර නිස්සාර බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යට සියලුම සංස්කාර ධර්ම පීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි ඒ දුක්ඛාරි සත්‍යයට හේතු වෙන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සමුදය ආරි සත්‍යයි ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් යුක්ත වන බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයයි දුක්ඛ සත්‍යයේ පිරිසිඳ ආબોධ කරන සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ ප්‍රත්‍යක්ෂ කරන නියාන හේතු දසන ආදි ප්‍රත්‍යාර්ථයෙන් යුක්ත වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝකාලයක් හිරු දාන ආදී පාරමී දෙලෙන් මෙල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමරේ අමා මහ නිවන් වැඩියා සතර කරණේ කළ කෙලෙස් නිවාසාන්ත නිවනින් සනසේ වදාළ සියලු බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සම කල්යාපේ ගෞරවාචාර උත්තමාග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්වෙන සෑම කුසලයක් අපට පාරමී බාටපත් සතේ බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝතේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. විශේෂයෙන් අද මේ දවසේදී අප විසින් රැස්පත් කරගන්නා ලද්දා වූද මුළු ජීවිත කාලයේ පුරාම දාන සීල භාවනා වශයෙන් අත්පත් කරගන්නා ලද්දා වූද සකල වේද කුසල සම්භාර ධර්මයේ අප අපේ වදාළ අතිපූජනීය විද්‍යාවිසරද අග්ගමහා පඬිතුක මදුවේ කන්‍යාතිහා බුදාන මහා නායක මහා ස්වාමීන් වහන්සේගේ පාරමී සම්භාරයේ එක්කාසු වේවා ඒ මාමුණියන් වහන්සේ සාදරයෙන් අපේ මේ පින් සඳුර පිළිගන්නාසේක්වා මේ කුසලාන මොදල් මාමුණියන් වහන්සේ නැවත නැවත ශ්‍රී ලංකාදීප ධර්මයේ කලියෙහි එදා මිහිඳු මහ රහතන් වහන්සේ වැනි මහෝත්තමයන් වහන්සේ නමක් වෙනා නැවතත් මේ ශ්‍රී ලංකාවේ පහළ වන හේතුවා ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා බුදු සසුන එවාගේම සිංහල ජාතියත් බෞද්ධ කාල ධර්මත් ආරක්ෂා කරමින් බෝධි සම්භාර පුරන්න වහවහාම ශ්‍රී ලංකා ගමනකට වැඩම කරන කෙරෙක්වා සාදු සාදු මුදුන් සමුනාගෙන මතු අනාගතයේ අප සියලු දෙනාටත් සීවිත අසදමන් ජනතාවටත් හිතවන කුමිතේ සතර මඟ පළපිළිවෙලේ දස බල ඥාන සති විචාර ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සාරවත් සාස්මාන ප්‍රතිලාභයෙන් උතුම් ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරන සේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. පුඤ්ඤේන නේන මති සිද්ධ මුදාසිතේන බුද්ධාදිවත්තු දස කිත්තේ පසාදිතේන සංඥාදිසිහ ගරු සංඝපති යතින්දු සම්බෝධි ඥාන මධිගත් තෙතු සාධු සාධු බුද්ධාදී රත්නත්‍රයේ තෙහි චිත්ත ප්‍රසාදයෙන් යුතුව මෙතකින් අපහිතින් රැස්පත් කර ගන්නා වගේ දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්ම වේ අපවත් මේ වදාළ අතිපෝධනීය මණ්ඩලයේ තන්වා සීහා බෙදාන මහානායක මාහිමිපාණන් වහන්සේ අනුමෝදන්ව සකල සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් මත ලෝතුරා සම්බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරෙත්වා සාදු සාදු සාදු එමාහියන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මේ ලොවට දායාද කොට අපවත් වූ බෝධිසත්ව ගුණෝපේත මවපිය දෙදෙනා වහන්සේට එවාගේම අපවත් වේවදාල සාද පූජිත සලානේ පඤ්ඤේ වජිනාන මහා නායක මාහිමිපාණන් වහන්සේ ආදී කොට ඇති මහා සංඝ පිටුරුන් වහන්සේලාට මේ පුණ්‍ය ලාභයක් හේනේ ඒ මහෝත්තමයන් වහන්සේලාගේද බෝධි සම්භාරම දුන්පත් වී සතු බෝධි වලින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා මේ රාජිතින සෑම දිනාගේ මිය පල්ලෝගේ මහ ප්‍රගුරුවර බන්දු මිත්‍රා දීන්කත් මේ පුණ්‍යලාභයේ හේතුයෙන් සුගති සපත් දොළවර අජරාමරි සාන්ත අමා මහ නිවන් සුවත් වේවා සාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙතින් අනුමෝදන් වේ ජීවනයේ ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපේත බෞද්ධ ජනතාවට මෙම පූජන ස්ථානයේට මේ මහා සංඝරෝණට මේ දායකකාරක මාතේ දූදරු සෑම දෙනාට සතතෙන් දේව ආරක්ෂාව සැලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා දස දහසක් ලෝක ධාතු ආදී අල්ප රාජත්ව සික්කින්ද්‍ර ස්වාකාර සුඤ්ඤාපේ භව්‍ය හේතු වාසනා සම්පන්න දෙවියෝද බ්‍රහ්මයෝද මේ කුසල් අනුමෝදන්ව ශ්‍රී ලංකාදීප ධර්ණීය තලයේ තේජෝ බල පරාක්‍රමයෙන් පහළව නවාරයක් සම්බුදු සසුනේ පිළිය පූජා උසේ ලංකාදීප ධර්මයේ පවත්නා වූ අධර්ම බලවේග මිත්‍යා බලවේග මිසදුරු බලවේග සියල්ලම තේ ලංකාවෙන් ඉවත් කරවලා 100% බෞද්ධයන් පහළ වෙන හැටේටත් බෞද්ධයන් සහ බුදු සසුනේ තේ ලංකාව ශේම භූමියක් ධර්මාද්වීපයක් විජේ භූමියක් එවාගේම සුද්ධ භූමියක් ජය භූමියක් බාට පමුණුවමින් ආරක්ෂා කරමින් නිවන් මාර්ගය ගන්නට ඒ දෙවි දේවතාව ශ්‍රී ලංකාවේ පහළ වෙත්වා කියලා අපි ආශිර්වාද කරන අතරතේ හිතායතන අදහස් සෑම සත්‍යකටත් අවීචේ පතන් භවග්ගේ දක්වා තුන් ලෝක වාසී සකල සත්‍යයන්වත් මේ කුසල සම්භාරයේ හේතුවෙන් සුලක සම්පත් සිද්ධ වේ පැතු බෝධ වලින් අමා මහ නිවන් සුවක් වේවා අපවත් මේ වදාළ පෝජනීය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සිසු පුත්‍රය පෝජනීය සංඝ පිරිසටද රත්නත්‍රාණුභා බලයෙන් නිරෝගී සුවයෙන් චිරජීවනයේ යුතුව ඒ මාහිමියන් වහන්සේ පවත්වාගෙන ආව ශ්‍රේෂ්ඨ සාත්නික වැඩ කටයුතු සිය දහස් වෙනින් දිනු පවුන කර අනිමේ සාමග්‍රී ධර්මයේ පිහිටා බුදු සසුන බබළුවමින් ලොවට පිංකෙත් වශයෙන් වැඩෙන්නේ ඒ උතුම් පාරමී ධර්මයන් පුරා ගැනීමට ඒ සිසි පුත්‍ර සංඝ පිරිසට ශක්තිය බලය ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදේ රත්නත්‍රාණ භාවයෙන් ලැබේවා වර්තමාන මහා නායක මාහිමියන් වහන්සේටත් නිරෝගී සුවයෙන් දින්සත් සතවර්ෂ ආදී කාලේ දීර්ඝාස ලැබේවා අප සෑම දිනාට සම්්‍යක් ප්‍රාර්ථනා සපුරාගෙන මේ බුදු සසුනේ සීල සමාධි ප්‍රඥා සීලයෙන් දසපාරමී සපුරා මෙලව ජයගෙන පරිලව ජයගෙන සතර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපතේ බුදුමහරහතන් වහන්සේ නිමේ තනසේ පැමිණ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමෘත මහා නිර්වාණ සම්පත්තියේ ප්‍රතිලාභයේ පිණිතම මේ පුණ්‍ය සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියන්නේ ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු තුම්හි සදා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දනං දුසන්දාවේ සීලං රක්ඛන්තු සම්මදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං ඕලාසීනං හෝතු සුඛිතාහං පුඤ්ඤාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සකං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සකං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉනිසෝ පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ හේතු යාව නින්දාන පත්‍ත්‍යා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසව පූජ්‍යපාද මඨයේ පඤ්ඤාසේ නායක ස්වාමීන් වහන්සේගේ ආමංගල පූජෝපසවේදී පවත්වන ලද මෙම ධර්ම දේශනාව පවත්වන ලද්දේ ගෞරවාර්හ නාවිනේ අරිදම් ස්වාමීන් වහන්සේ විසිනි. Thank you.